ගමන ගියේ. ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. සිංහල චිත්‍රපට වංශ කතාවේ දෙවැනි චිත්‍රපටය ඔබ අප කවුරුත් දන්නා අශෝකමාලා ශාන්ති කුමාර් සෙනවිරත්න අධ්‍යක්ෂණය කළා. එහි සංගීතය නිර්මාණය කළේ මොහමඩ් ගවුස් මාස්ටර්. පළමුවෙනි චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ ඉන්දියානු සංගීතඥයන් අනුකාරක ගීත වලින් මුළු චිත්‍රපටයම පුරවද්දී දෙවැනි චිත්‍රපටය වූ අශෝකමාලා චිත්‍රපටයට ගවුස් මාස්ටර් ස්වතන්ත්‍ර ගීත සියල්ල නිර්මාණය කරනවා. මේ දෙවැනි චිත්‍රපටයෙන් අපේ ගීත වංශයට ඊටාම විශිෂ්ට ගායකයන් දෙදෙනෙකු බිහි කරන්න ගෞස් මාස්ටර් සමත් වෙනවා. ඒ කෙනෙක් තමයි පණ්ඩිත අමරදේව, එවක WD ඇල්බර්ට් පෙරේරා. දෙවන්නා තමයි අල්හාජ් මොහිදීන් බෙග් මේ දෙදෙනාම අශෝකමාලා චිත්‍රපටයේ සිට සිනමා වංශකතාවේ පමණක් නෙවෙයි සිංහල ගීත වංශ කතාවෙත් අමරණීය චරිත දෙකක් බවට පත් වෙනවා. මේ අතුරින් මොහිදීන් බෙග් මාස්ටර් අපෙන් සමුගත්තේ 1991 නොවැම්බර් මාසේ 4 වෙනිදා. මෙය හදිසි සත්කමක් කරද්දී සිදුවුණු අනතුරකින් නොසිතූ විරු මොහතක ඔහු අපෙන් සමුගන්නේ. මෙය සිංහල ගීත වංශයට බරපතල පාඩුවක් සිදු කරනවා. පඬිත් අමරදේව වංග ගීයක් අනුසාරයෙන් රසයි කිරි නෑදියාරු කියන ගීතයෙන් ඔහුගේ ගීත චාරිකාව ආරම්භ කරනකොට මොහිදීන් බෙග් කරුණා මුහුදේ නාමුගිරිලා ගායනා කරමින් අපේ ගීත කලාවට ප්‍රවිෂ්ඨ වෙනවා. අද අපි මොහිදීන් බෙග්මාස්ටර් සැමරීමට මුලින්ම තෝරගත්තේ ඔහු චිත්‍රපටයකට ගායනා කළ අශෝකමාලා චිත්‍රපටයට ගායනා කළ නයනා වැනි සුදු කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ භගීරති කියන දෙමළ ගායිකාවත් සමග අපි ඒ ගීතයට සවන් දෙමු. Thank you. राजभिषेके මදුරාසියේ සේලම් නුවරදී උපත ලබන මොහිදින් බෙග් තමන්ගේ අයියා ලංකාවට ඇවිල්ලා සුදු අධිරාජ්‍යවාදී සමයේදී පොලිසියට බැඳෙනවා. ඊට පස්සේ ඔහු ලංකාවේ පදිංචි වුණාට පස්සේ 1931 දී ඉංග්‍රීසි ආණ්ඩුවේ උදව් ඇතුව බෙග් පවුලම ලංකාවට ඇවිල්ලා පදිංචි වෙනවා. මොහිදීන් බෙග් ලංකාවට එන්නේ මේ සිය පවුල ලංකාවට එන අතරතුර. මොහිදීන් බෙග් සංගීතය හදාරලා තිබුණේ නැහැ. හැබැයි ඔහු උර්දු ගීත තමන්ගේ ජන්ම හැකියාවෙන් ගායනා කළා. ලංකාවට ආවට පස්සේ ලංකාවේ හිටපු එඩී මාස්ටර්, සාදිරිස් මාස්ටර් වගේම ගවුස් මාස්ටර් එක්ක කොළඹ සල්ලිය භාගයේ ඇති පවුල්වල තිබුණු සාජ්‍යවල ගීත ගායනා කරා. ඔහු මුලදී ගායනා කළේ ඔහුට හුරු පුරුදු උර්දු ගීත. හැබැයි ඔහුගේ ගායන කුසලතාව දැකපු UD පෙරේරා ඔය ග්‍රැමෆෝන් වලට ගීත රචනා කරපු UD පෙරේරා බිග් මාස්ටර්ට යෝජනා කරා ඔබ අපූර්වට සින්දු කියනවා නරකද සිංහල ගීත කීපයක් ගායනා කරොත් කියලා. ඒ ආරාධනාවට තමයි මොහිදින් බෙග් මුලින්ම ගැමෆෝන් පැටියකට කේකේ රාජලක්ෂ්මී සමග කරුණා මුහුදේ නාමුගිලීලා කියන ගීතය ගායනා කරන්නේ. එතන සිට තමයි ඔහු සිංහල ගීත ගායනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. සිංහල චිත්‍රපටවලට ඔහු ගායනා කරන ගීත දහසකට සමීප ගන්නක් අතුරින් ගීත තෝරා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක්. ඔහු ගායනා කරපු ගීත අතරින් 1952 දී සුජාතා චිත්‍රපටයට ගායනා කරපු ගීතයක් විවිධ තරඟවලදී හොඳම ගීතය හැටියට හොඳම ගායනය හැටියට තෝරා ගනු ලැබූ ගීතයක්. අපි ඒ ගීතයට දැන් සවන් දෙමු. नारिलता पुष्पे की నారిలతా పోస్తే చిత్రే నారిలతా పోస్తే ಧ್ಯಾನವಡವನ ಯೋಗಿ ಮಡವನ ನಾರಿಲತಾ ಪೋತೆ ನಾರಿಲತಾ ಪೋತೆ ಸ್ತ್ರೀ ನಾರಿಲತಾ ಪೋತೆ लता पोते घोर नाग विषकलता सूपीदतने यही दवता घोर नाग विषकलता सूपीदतने यही दवता कलतलास टक्कु माय में Bambam स्त्री बम्बा म्यों में स्त्री लोकट बम्बा म्यों में स्त्री लोकट नारी लता पोते नारी लता पोते ये स्त्री नारी लता गवला कुल मोगला अद आलवियो दुसव दिला घन में गवला कुल मोगला अद आलवियो दुसव दिला खंडलाऊ गपुपुरा नाबियत मदी ऐदत ले आले डलाऊ गप पुरा मदी आले आ लेश नारिला पु नारल पे श्री नार पुषे ලතා මොහිදින් බෙග්ගේ ගීතය ගායනා කළේ සුජාතා චිත්‍රපටයට. ඒ ගීතය රචනා කළේ සිරිසේන විමලවීර. අර බමුණන් බොහෝ වෙලාවට ස්ත්‍රිය පාශයක් මායාවක් හැටියට කියපු අදහස තහවුරු කරමින් තමයි ඒ ගීතය රචනා කරලා තියෙන්නේ. මොහිදින් බෙග් සංගීතය ශාස්ත්‍රාලේය වශයෙන් හදාලේ නැති වුණත් ඔහුගේ භාවපූර්ණ රාගධාරී ස්වර මාධුර්ය සංගීතඥයන්ගේ බොහෝ ගෞරවයට පාත්‍ර වුණා. ඔහු ජන්මයෙන් ලබාගත් අර උර්දු ගායනා වලින් කාවාලී ගීත ගායනා කිරීමෙන් ඇති කරගත්ත ශික්ෂණය තමයි බොහෝ වෙලාවට ඌට මේ ශාස්ත්‍රීය පදනමක් තිබුණු ගීත ගායනා කරන්න උපකාරී වුණේ. මුල් අවධියේදී ඔහුට ගායනා කරන්න ලැබුණේ ඔය අශෝකමාලා වගේ චිත්‍රපට කිහිපයක තමයි ස්වතන්ත්‍ර ගීත ගායනා කිරීමේ අවස්ථාව උදා වුණේ. බොහෝ වෙලාවට ඔහුට ගායනා කරන්නට සිද්ධ වුණේ ඔහුට වගේම සිංහල ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුට අර දකුණු ඉන්දියානු සංගීතඥයන් යටතේ අනුකරණාත්මක ගීතයි. ඇතැම් චිත්‍රපටයක ඔහුට ඉඳහිට පසුකාලීනව තමයි ස්වතන්ත්‍ර ගීත ගායනා කිරීමේ වගම දීර්ඝ වශයෙන් ලැබෙන්නේ. කැලහඳ චිත්‍රපටයේ 1953 දී ඔහුට හින්දි ගීතයකට අනුව ගීතයක් ගායනා කරන්න සිද්ධ වෙනවා. ඒ ගීතය ගායනා කළ අපූර්ව හින්දි මුල් ගීය ගැයූ සංගීතඥයන්ගේ පවා ගෞරවයට පාත්‍ර වුණා. මේ ඒ ගීතය. Thank you. सकल वर वे दुखत say, oh. कमकारे दोक चल बे भॻवान भॻवान आल ला रे कनाव न රාගධාරී ගායනයෙහි කෙළපැමිණි උත්තර ಭಾರತೀಯ මහා ගායකයින් සතතාභ්‍යාසයෙන් ප්‍රගුණ කළ ගැඹුරු කටහඬවලට අතිශය සමීප වූද නොදෙවිනි වූද ස්වරයකින් හා හඬ පෞරුෂයකින්ද ගී ගැයූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගායන ශිල්පීන් කිහිප දෙනෙකු නම් කරන්න කිව්වොත් එහි මුල් තැනට අල්හාජ් මොහිදීන් බෙග් නම් කරන බව සංගීත විශාරද සුදත් සමරසිංහ ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගේ ශාස්ත්‍රීය විලාසයේ ගීතවල ගායන කෞශල්‍ය තමයි ඔහු මෙතනදී අගය කරන්නේ. මොහිදින් බෙග් ඉන්දියාවේ ඉපදිලා ලංකා පුත්‍රයෙකු බවට පත් වුණු කතාවත් හරි අපූර්වයි. 1956 දී මොහිදින් බෙග් සම්බුද්ධ ජයන්ති ගීතය ගායනා කරනවා 56 දී අගමැතිව සිටි SWRD බණ්ඩාරනායක මැතිතුමා ඉදිරියේ. මේ ගීතය ගායනා කරලා ඔහුට ප්‍රශංසා කරන බණ්ඩාරනායක අගමැතිතුමාට දැනගන්න ලැබෙනවා ඔහු ලංකාවේ පුරවැසියෙකු නොව ಭಾರತ පුත්‍රයෙකු බව. ඒ සැනින්ම ඔහු නියෝගයක් කරනවා ඔහුට ගෞරවනීය පුරවැසි භාවය ලබා දෙන්නටයි කියලා. එතනින් තමයි ඔහුට ලංකාවේ පුරවැසියෙකු හැටියට ගැනෙන්න පටන් ගන්නෙ. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේදී පාකිස්තානයේ අගමැති සියාඋල් හක් ලංකාවට පැමිණෙනවා. ඒ ආපු වෙලාවේ මොහිදීන් බෙග් උර්දු ගීතයක් ගායනා කරනවා ඔහු ඉදිරිපිට. මේ ගීතය ගායනා කරපු මොහිදීන් බෙග් ඉන්දියානු ජාතිකයෙකු බව දැනගන්නා සියාඋල් හක් රන්සිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ආපහු පාකිස්තානයට මොහිදීන් බෙග් දෙන්නේ කියලා. නමුත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු දැන් අපේ ගෞරවනීය පුරවැසියෙක් ගෞරවනීය කලාකරුවෙක් කියලා සියාවුල් හක්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එතෙන් සිට තමයි ඔහු ලංකාවේ ගෞරවනීය පුරවැසියෙකු හැටියට තහවුරු වන්නේ. පුරවැසිකම ලැබීමෙන් පසු පැවති පළමුවැනි සරල ගී ගායනයේට ඔහු ගායනා කරනවා කරුණාරත්න අබේසේකර ලියපු ගීතයක්. මේ ඒ ගීතය ඒ ගීතයත් සමග අපට ඔබෙන් සමුගන්නට සිද්ධ වෙනවා. අද ජනරන්ජනගේ තාක්ෂණික දායකත්වය හිනෝකා ගමගේ නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර ආසිරිවාදකි මේ සිරි ලක්මවා හමුවන පින තිබුණේ තිබුනේ හමුවන පින තිබුනේ මා ඔබ වෙනුවෙනි ಭಾರತ මෑණිගේ මා ඔබ වෙනුවෙනි ಭಾರತ මෑණිගේ පාසවනෙහි වැඩුනේ වැඩුනේ පාසවනෙහි වැඩුනේ සිරිවා දෙකීමේ සිරි ලකුමවා හමුවන පින තිබුණේ තිබුණේ හමුවන පින තිබුණේ පිනිදිය ඇල්ලකි සුවඳ කොටිල්ලකි අම්මනි උකුල ඔබේ අම්මනි අම්මනි උකුල ඔබේ පිනිදිය ඇල්ලකි සුවඳ කොටිල්ලකි අම්මනි උකුල ඔබේ අම්මනි අම්මනි උකුල ඔබේ මගලවල ඇති හිමිහිරි කුසුම්බම ඔබගේ කුසුමේ තිබේ ඔබගේ ඔබගේ කුසුම තිබේ ආශිර්වාදකි මේ ශ්‍රී ලක්මව හමුවන පින තිබුණේ තිබුණේ හමුවන පින තිබුණේ මා ඔබේ මා ඔබේ වෙනුවෙනි ಭಾರತ ಮෑನಿಗೆ ಮಾವೊಬ್ಬ ವೆನ್ನುವೆನಿ ಭಾರತ ಮෑನಿಗೆ ಪಾಸವನೆಹಿ ಬೆದುನೆ ಬೆದುನೆ ಪಾಸವನೆಹಿ ಬೆದುನೆ ಅವಿಲನ ಕಿನಿದಲು అవిలనకినీతలు తీతల తీయతలు అవిలనకినీతలు తీతల తీయతలు మినిమత ఉబేసవనే మినిమత ఉబసవనే అవిలనకినీతలు తీతల తీయతలు అవిలనకినీతలు తీతల తీయతలు මිනිමත ඔබේ සෙවනේ සෙවනේ මිනිමත ඔබ සෙවනේ මා ඔබ හිඳයි මගේ හිත වසවා මා ඔබ හිඳයි මගේ හිත වසවා පිබි ජන්නත යදුනේ යදුනේ පිබි ජන්නත යදුනේ ආශිර්වාදකි මේ සිරි ලකුමවා හමුවන පින තිබුනේ තිබුනේ හමුවන පින තිබුනේ මා ඔබ වෙනුවෙනි ಭಾರತ මෑනිග පාසව නෙහි වෙදුනේ වෙදුනේ පාසව නෙහි වෙදුනේ රසින් මගේ දූ දරුවන් කල ගීත රසින් මගේ පිනවා එක පින්නේ පින්නේ පිනවා එක පින්නේ දූ දරුවන් කල ගීත රසින් මගේ දූ දරුවන් කල ගීත රසින් මගේ පිනවා එක පින්නේ නායක පිම්මේ